වහන්සේ ගෞරවනීය ආම්දුරන් වහන්සේගේ අවසරයි කල්යාණ මිත්‍රවරුනි අප ගිය සතියේ භාවනා කළා මේ සංස්කාර පිළිබඳව සංස්කාර කියන්නේ මොනවද? කොහොමද මේ සංස්කාර අඳුනාගන්නේ? ඒ වගේම මේ වගේ ලක්ෂණ සහ මේ සංස්කාර අඳුනා ගැනීම තුළ අපට ලැබෙන ප්‍රයෝජනය ගැන ඒකම සඳහන් වුණා මේ මේ ටිකක් අප ගැඹුරුයි කියලා පස්සට කල් දාපු අංශයක් මේ සංස්කාර අප නිතරම ඔය මල ගෙවල් වල එහෙම කතා කරනවා මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා අනිච්චාවත සංඛාරා කියලා හැබැයි එහෙම කතා කරාට මේ ගැන වැඩි අවධානය යොමු කරන්නේත් නැහැ. මේක ටිකක් පැත්තකට දාලා තියෙන්නේ. අ ගැඹුරුයි කියලා. ඉතින් ඔය ආදී කාරණා නිසා මේ ගැන ටිකක් මතක් කළා ගිය සතියේ මේ විවේකීව ටිකක් කල්පනා කරන්න ඒ අප එදා අවධානය යොමු කළ කාරණා ගැන ටිකක් භාවනා කරන්න. ඒ තුලින් මතුවෙනවා නම් කිසියම් ගැටලුවක් නොපැහැදිලි කාරණයක් පැහැදිලි කරගන්නට අවශ්‍ය කාරණයක් හෝ කිසියම් පරස්පරයක් මේ අද අපි සාකච්ඡා කරමු කියලා. ඉතින් එහෙම තියනවා නම් ප්‍රශ්නයක් ඒ ඊට අදාළ ඒ අපි එදා කතා කළේ මාත්‍රිකාවට සහ ඒ කාරණාවලට අදාළ අහන්න ඉදිරිපත් කරන්න සාකච්ඡාව. මම දන්නේ මතකද කියලා අපි එහෙම සාකච්ඡා කරමු කියලා අද කීවා. දැන් මොකද අප දැන් පොත කියවනවා පොත්පත් කියවනවා අපේ හාමුදුරුවන්ගේ බණ අහනවා සජීවීවත් ධර්ම ශ්‍රවණය කරනවා අජීවීවත් ධර්ම ශ්‍රවණය කරනවා ඉතින් මේවා මොකටද? කුමක් සඳහාද? අපිට හුඟා අපි නොදන්නා දේ දැනගන්න පුළුවන්. ඒක ඇත්ත. අර පහළ පොත්හලේ කියන පොතක් අරන් බලන්න කොච්චර සරල වුණත් කියවලා බලන්න අවධානයෙන් අප නොදන්නා කාරණා ඒවා තුල ගැප් වෙලා තියෙනවා. ඉතින් එහෙම පොතක් අපි අවධානයෙන් කියවුවොත් මේ පාසලට පහේ හයේ පන්තියේ බුදුදහම කොතරම් කියවලා බලන්න අපිට නොදන්න දේ හුඟක් තියෙනවා. අලුතෙන්ම වගේ ආපුරාසියා කියවන්න ලැබෙන දේත් තියෙනවා. ඉතින් ඔන්න පළවෙනි ප්‍රයෝජනය දැනුමක් ලැබෙනවා. දැනුම ලැබෙනවා. බණ ඇසීමෙන්, බණ පොත් කියවීමෙන්, නොදන්නා වූ යමක් දන්නා වූ දෙයක් බවට පත් වෙනවා. දැන් මේ මේ කාරණය සිද්ධ වෙන්නේ බෞද්ධ පොතපතක් කියවුවොත් විතරක් නෙමෙයි. බුදුදහම පිළිබඳ දේශනාවකට ඇහුම්කන් දුන්නොත් විතරක් නෙමෙයි. ඕනෑම විෂයක් ගැන පොතක් කියවන්න ඒ විෂය පිළිබඳ ඔබත් මාත් නොදන්නා කරුණු අලුතෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතිහාසයේ පොතක් ඔය පරිගණක ගැන බොහෝ ඕනෑම දෙයක් යුම් පිහුම් ගැන පොතක් දේශනයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. දැනුමක් ලැබෙනවා. ඉතින් මේ මේ බෞද්ධ දේශනා භාවනාව ගැන දේශනා ඒ පිළිබඳ පොතපත ඒවාට ඇහුම්කන් දීමෙන් සහ කියවීමෙනුත් අප බලාපොරොත්තු වෙන්නේ අර කාරණේ විතරක්ම නම් ලොකු වෙනසක් නැහැ. ඒතර ඊට එහාට ඊට එහාට ඒ දැනුමට ඔබෙන් තවත් යමක් සිදුවිය යුතු වෙනවා කුමක්ද අප වෙනස් වූ අයෙකු බවට පත් වෙන්නට ඕන. දැන් ඔය අනික් කිසිම විෂයක් පිළිබඳ දේශනාවකට ඇහුම්කන් දුන්නා කියලා ඒ පිළිබඳ පොතපත කියෙව්වා කියලා අපිව වෙනස් වෙන්නේ අපි හිතන විදිහ අපි ප්‍රතික්‍රියා කරන ආකාරය අපි දුක සහ සැප හදාගන්න විදිහ අපේ හිත කුපිත වෙන විදිහ සංසුන් වෙන විදිහ ජීවිතේ දිහා බලන ආකාරය මේව වෙනස් වෙන්නේ ඒ පොත ඒ දේශනය ඒ කියවන්න කලින් අහන්න කලින් හිතිය ඔබත් මාත් තමයි ඒ පොත කියෙව්වට පස්සෙත් ඉන්නේ. ඒ දේශනය ඇහුවට පස්සෙත් ඉන්නේ. වෙනස් වෙන්නේ වෙනස් කරන්න බෑ. භෞතික විද්‍යාවට බෑ පුද්ගලයෙක්ව වෙනස් කරන්න. ආර්ථික විද්‍යාවට බෑ පුද්ගලයෙක්ව වෙනස් කරන්න. පුද්ගලයෙකුට දැනුමක් දෙන්න පුළුවන්. දැන් කරන වෘත්තියට වැඩිය උසස් වෘත්තියකට කෙනෙක්ව යොමු කරන්න සුදුස්සෙක් කරන්න පුළුවන්. එච්චරයි. හිතිය පුද්ගලයාමයි. හිතිය මමමයි, හිතිය ඔබමයි, විඳපු දුකමයි. දැන් මෙතන තියනවා කල්යාණ මිත්‍රවරුනි පරමාර්ථයක් මේ මේ බුදුදහමේ මේ sannivedana ක්‍රමවල තියෙනවා පරමාර්ථයක්. මොකද්ද? අභ්‍යන්තර වශයෙන් පරිවර්තනයක්. අපිව වෙනස් කරන්න මට මාව වෙනස් කරගන්න ඕනේ නිසයි මම බණ අහන්නේ. මම භාවනා කරන්නේ. බණ පොතක් කියවන්නේ. ඒ හිතිය විදිහටම මම අද ඉන්න විදිහ 100ට 100ක් හරිනම් හොඳනම් ඒ විදිහෙන් මම තෘප්තියටපත් වෙනවා නම් අද මම හිතන විදිහෙන් අද මම කල්පනා කරන විදිහෙන් සහ අද මම ක්‍රියා කරන ආකාරයෙන් මට කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැතිනම් කිසිදු අසහනයක් පීඩනයක් හෝ දුකක් විඳින්ත වෙන්නේ නැත්තම් ඉතින් මට අවශ්‍ය නැහැ මාව වෙනස් කරගන්න. මේ ඉන්න විදිය හොඳයි. හැබැයි මේ අද අප ජීවත් වෙන ආකාරය අද අප හිතන පතන විදිහේ ගැටලු තියෙනවා. අපි කොච්චර සැලසුම් කරලා කොපමණ පරිස්සම් වෙලා වැඩ කරන්න ගියත් මෙන්න අප නොදැනුවත්වම අපි දුක හදාගෙන අපි කලින්ම ලෑස්තිනා මම දුකක් නම් හදාගන්නේ කියලා බලන්න පුළුවන් හැම පැත්තම බලලා කරන්න පුළුවන් හැම සැලසුමක්ම කරලා වැඩකට බහිනවා මෙන්න ප්‍රශ්න එනවා අපේ හිතත් කලබල වෙනවා අපිට එපා වෙලා මේක තමයි ඉතින් මේ වර්තමාන වර්තමාන මගෙන් මම සෑහීමකටපත් නොවන විට වර්තමාන මම නිසා මමම දුක් විඳින කල අන්න ඇති වෙනවා අවශ්‍යතාවයක් ගැඹුරින්ම වෙනස් වෙන්නට වෙනස් වෙන්නට මේ මම හිතිය විදිහක් තියෙනවා කාලාන්තරයක් තිස්සේ අඩුම ගානේ මේ මේ ජීවිතේ ඊට කලින් අපි කොහොමද හිතියේ ඒ ගැන අපිට මම හිතන්නේ අපි වැඩි දෙනෙකුට නෑ අවබෝධයක් හැබැයි මේ මතකයක් තියෙන කාලවකවානුවක් තුළ මම හිතපු කතපු විදිහක් තියෙනවා මම තරහ ගත්ත විදිහක් තියෙනවා, බය වෙච්ච විදිහක් තියෙනවා, කලබල වෙලා වැඩ අවුල් කරගෙන මාත් දුකක් හදාගෙන අනිත් අයටත් දුකක් දීපු ඒ රටාවක් තියෙනවනේ. ඒ ගිය පාරක් තියෙනවනේ. දැන් ඒ පාරේ මං ආවා මෙච්චර කල. ඉතින් ඒ පාරේ තව ඉස්සරහට ගියක් ඔය කලින් ලැබපු විඳපු දේ තමයි. නිසා මේ යන පාර වෙනස් කරගන්න ඕනේ. ජීවත් වෙන රටාව වෙනස් කරගන්නට ඕනේ. ඒ වෙනස් කරගන්නයි අපි බණ අහන්නේ, පොතපත කියවන්නේ, සහ භාවනා කරන්නේ. හිතිය විදිහකම ඉන්න නෙමෙයි. දැන් ඒ ඒ එතෙන්ට එනකොට අනිත් පොතපත කරන්න දෙයක් නැහැ. අනිත් දේශනාවලට කරන්න දෙයක් නැහැ. ධර්මයට විතරයි. ඒ හැකියාව තියෙන්නේ පුද්ගලයෙක්ව වෙනස් කරන්න සහ පුද්ගලයෙක් ජීවත් වෙන රටාව යන මාර්ගය වෙනස් කරන්නට. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි අපි බණ අහන්නේ අපිව වෙනස් කරගන්න. හිතිය විදිහට ඉන්න නෙමෙයි. ආපු විදිහට යන්න නෙමෙයි. මට මාව වෙනස් කරගන්න ඕන නිසා. ඇහුවට වෙනස් වෙන්නේත් නැහැ. හැබැයි අපි හොඳට සාවධානව ඉතාම දැඩි අවධානයකින් සහ නිදහස් පිටකින් අහගෙන හිටියොත් ඒ සමහර විටේ විවෘත හිත තුල නිදහස් හිත තුල සිහියෙන් නම් අපි ඉන්නේ ඊළඟට කියවෙන්නේ අප පිළිබඳවම සත්‍යයක් නම් මේ காரணා දෙක තුනම එකට එකතු වුණොත් මොකද්ද ඇත්තක් කියවෙන්නට ඕනේ ඉතින් ඇත්තවල් ඕනේ තරම් ලෝකේ තියෙනවා. මේ පෘථුවිය ගෝලාකාරයි කියන එකත් ඇත්තක්. හැබැයි එහෙම ඇත්තකට අපි විවෘත වුණා කියලා අපි වෙනස් වෙන්නේ අප පිළිබඳ ඇත්තක් කියවෙන්න ඕනේ. මා පිළිබඳ ඇත්තක්, පවන් දෙන්නා පිළිබඳ සත්‍යයක් ඒ තැනැත්තාගේ වර්තමාන ස්වභාවය මගේ වර්තමාන ස්වභාවය පිළිබඳ මට ඇහෙන්නට වෙන මොනවත් ඇහිලා වැඩක් නැහැ. වෙන කාගේවත් ස්වභාවයක් පරණ දෙයක් තාම නූප උපතිපදුනේ නැති දෙයක් එහෙම එකක් ඇහිලා වැඩක් නැහැ. ඒ වගේ ලැබෙන්නේ දැනුමක් විතරයි. අනිවාර්යයෙන්ම මේ මොහොතේ අහගෙන සිටින්නා පිළිබඳ ඒ තැනැත්තවත් නොදන්නා සත්‍යය කියවෙන්නට ඕන. මම ඒක දන්නවා නම් අහලා වැඩක් නෑ. හැබැයි ඒක ඇත්තක් වෙන්න ඕන. ඒතර අපි අපි ගැන නොදන්නා ඇත්තවල් තියෙනවා. මම තමයි මං ගැන හොඳට දන්නේ කිව්වට මං ගැන මම නොදන්නා වූ එනමුත් අනිවාර්යයෙන්ම දැනගත යුතු සත්‍යයන් තියනවා ධර්මතාවයන් තියනවා ලක්ෂණයන් පවතිනවා මම දන්නේ නොදන්නවා විතරක් නෙමෙයි ඊට පතහැනිව මම මං ගැන හිතාගෙන ඉන්නවා මම මෙහෙමයි අර එහෙමයි කියලා අන්න එතනදී අපිට අවශ්‍ය වෙනවා බාහිර කැඩපතක්. බාහිර දර්ශකයක්. කණ්ණාඩියක් දකින්නට මට මාවම අන්න දේශනයක් කියන්නේ කණ්ණාඩියකට කැඩපතකට දේශකයව දකින්න නෙමෙයි දේශනය දකින්න නෙමෙයි පවන් දෙන්නාට පවන් දෙන්නාවම දැක ගන්නට. ඉතින් ඒ ටිකක් අමාරුයි. අපි කැමති කන්නඩිය ගැන කතා කරන්න, එහි අදුපාඩු ගැන කතා කරන්න, එහි වටිනාකම ගැන කතා කරන්න, කන්නාඩි දෙක තුනක් සංසන්දනය කරන්න එතනින් නතර වෙන්න අපිව දකින්නේ නැතිව ඉතින් මේ මේ ගනුදෙනුව අපි වෙනස් කරන්නට ඕනේ අපි බනහන්නේ දැනුමකට නෙමෙයි අපි බනහන්නේ එය පින්කමක් නිසාම නෙවෙයි අපි බණ අහන්නේ අපිට අවශ්‍යයි අප පිළිබඳ ඉගෙන ගන්නට මේ මොහොතේ වාඩි වී සිටින මට අවශ්‍යයි මා පිළිබඳ ඉගෙන ගන්නට ඒ විවෘත හිතින් ඒ ඕනෑකම තියෙන හිතින් ඒ නිදහස් සිතින් අපි අහන්නට ඕනේ අන්න මේ පැත්තෙන් මම ලෑස්ති පිළිගන්න. පිළිගන්න කියන්නේ හරි කියන්න නෙමෙයි. හරි කියන්න නෙමෙයි. හැබැයි ග්‍රහණය කරගන්න. ඇතුළත ගන්න මම ලෑස්ති. සමන් දෙනවා කියන්නේ ඒකයි. දැන් ඔය සමන් දීමේ කියනවා හොඳට අහන්න සාවධානව අහන්න, නිදහස් හිතකින් අහන්න. සුණාත ඊළඟට ධාරේත ධාරේත කියන්නේ දරා ගන්න දරා ගන්න කියන්නේ බරක් කරගන්න නෙමෙයි නිකන් උ කරේ දරා ගන්න ඔලුවට එහෙම නෙමෙයි මේක සියල්ල සමස්තය ගන්න Taman තුලට කෑල්ලක් නෙමෙයි ආ මේ අදහස නම් හරි හොඳයි ඒ එක එක එක බෙහෙත් වට්ටෝරුවක දැන් ওই කතාවේ වත්තෝරුවක් දුන්නාම ඒක ලියනවා අරලු බුලු නෙල්ලි රසකින්ද මහා ගොඩක් ලියනවා. ලියලා මේක මෙහෙම වතුරෙන් උණු කරලා අතේකට හිඳලා සූපිරිත් එක්ක කන්න. දැන් සූපිරි පැණි රහයි. ආ ඒ අපි හිතන ඒක විතරක් කනවාම. මේවා මේවා තිස්සයි ඒවා අමාරුයි මේ සූපිරි කනවා. ඇයි ඒක වට්ටෝරේ තිබ්බනේ? ඉතින් අපි හිතනවා හරි මම දැන් මේ බෙහෙත ගත්තා. ඒ කාටවත් නැහැ කියන්නත් බෑ. මොකද ඒ වක්ලෝරිය තිබුණා සූකිරි. නීපැණි තිබුණා. හැබැයි ඒ එහෙම ලෙඩේ හොඳ වෙන්නේ හොඳ වෙනවා නම් ඉතින් වක්ලෝරුවක් ඕනේ නැහැ නේ. නීපැණි විතරක් ගන්න කිව්වා නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ සමස්ත සමස්ත වට්ටෝරුව සමස්ත ප්‍රතිකාරයෙන් අපේ හිතට අල්ලන අපේ හිතට කාවදින හිත රසයක් විඳින නීපැණි ටිකක් විතරක් සූකිරි කැටයක් විතරක් හිතේ තියා ගන්නවා අනිත් ටික ගිලිහිලා ඒක නෙමෙයි ධාරේත කියන්නේ ඒක නෙමෙයි දරා ගැනීම කියන්නේ දරා ගැනීම කියන්නේ සමස්තයම Taman තුලට ගන්න. මුළු බෙහෙත් වට්ටෝරුවම අපි බොන්නට ඕන. ඒක තමයි නිදහසේ අහගෙන ඉන්නවා කියන්නේ. තෝරන්නේ නෑ, බේරන්නේ නෑ, පෙරන්නේ නෑ, හලන්නේ නෑ. සියල්ලම අපි ගන්නවා. ඊළඟට හොඳට ඇහුවා සුණාත හොඳට ග්‍රහණය කරගත්තා සියල්ලම ඊළඟට අන්න ඊළඟට අපිට කරන්න තියෙනවා පෞද්ගලික කාර්යයක් මොකද්ද විවේකීව මෙනෙහි කරලා කල්පනා කරලා බලන එක මොනවද මට ඇහුනේ මොනවද කිව්වේ මොනවද කිව්වේ කියනවට වැඩිය මොනවද මට ඇහුනේ කියන එක. මේ දෙක දෙකක්. කියන එක එකක් ඇහෙන එක තව එකක්. හොඳට හොඳට අවධානයෙන් හිටියොත් තේරෙයි මේ දෙක අහසට පොළොව වගේ දුරස් වෙන වෙලාවල් තියෙනවා. කියන්නේ එකක් ඇහිලා තියෙන්නේ තව එකක් අහලා තියෙන්නේ තව එකක් කිව්වයි කියලා අපි මතක තියාගෙන ඉඳලා තියෙන්නේ ඊටත් වැඩිය වෙනස් දෙයක්. ඒ නිසා තමයි අවධානය ඊටාම වැදගත් වෙන්නේ. මොනවද මට ඇහුනේ? මොනවද මම කියෙව්වේ? අර පොතේ මොනවද තිබ්බේ කියන එක නෙමෙයි මොනවද මම කියෙව්වේ මේ ගැන මිත්‍රවරුනි විවේකීව භාවනා කරන්න. හැම ශ්‍රවණයකටම පස්සේ සියල්ල ගන්න ඇතුළට සාවධානව ඉන්න ගතින් විතරක් නෙමෙයි සිටිනොත් ඉන්පස්සේ විවේකීව අමතක වෙන්න කලින් විවේකීව භාවනා කරන්නේ පිළිබඳ මොනවද මට ඇහුනේ එකින් එකට එකින් එකට වමාරන්න. ඒ වැමෑරීම තුළ දැන් අපි වමාරන්නේ අහලා අපේ මනස තුළට ගිය දෙයක්. අතන මේ වමාරන්නේ මගේ දෙයක්. අනුන්ගේ දෙයක් නෙමෙයි. ඒක කලින් අනුන්ගේ වෙන්න පුළුවන්. දැන් මම අහලා විරෝපු දෙයක් මං වමාරන්නේ. මා තුළ ජීර්ණය වූ දෙයක්. අන්න ඒ පිළිබඳ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කියන්නේ කල්පනා කරන්න ඇයි එහෙම කිව්වේ කියලා බලන්න මොන හේතු නිසාද හේතු Taman තුලින් දකින්න Tamanගේම ජීවිත උදාහරණ තුලින් වෙන කොහෙන්වත් උදාහරණ ගන්න එපා Tamanගේම ජීවිතයේ උදාහරණයක් කරගන්න ධර්මයේ දැන් අනිත් විෂයන් වලට ඕනේ තරම් උදාහරණ ලෝකෙන් ගන්නවා. ගන්න පුළුවන්. ජීවිතයෙන් ගන්න අමාරුයි. හැබැයි මේ දහමට එනකොට අනිවාර්යයෙන්ම ඕනේ තරම් උදාහරණ ගන්න පුළුවන් උපමා ගන්න පුළුවන් හැබැයි උදාහරණ උපමා පැත්තකින් තියලා තමන් මම තමයි උදාහරණය ධර්මයට මොකද මම මං ගැනයි මේ ඉගෙන ගන්න යන්නේ මට ඕනේ මාව වෙනස් කරගන්න. හැඩපතක් විදිහට මම ධර්මයේ පාවිච්චි කරන්නේ මා දිහා බලන්නයි. බලන්ද තමන්ගෙම අතීත අත්දැකීම්. කොපමණ දුරට මේ අප අහපු හෝ කියවපු ධර්මකාරණා එක්ක ගැළපෙනවද අන්න මෙනෙහි කිරීම. ඒක කියනවා යෝනිසෝ මනසිකාරය. මේක අවශ්‍යයි. එහෙම අපේම ජීවිතයේ සාක්ෂියක් විදිහට උදාහරණයක් විදිහට ගෙනල්ලා අර අපි අහලා දරාගත්ත ධර්මය ගැන ගලපමින් මෙනෙහි කරන විට ඒ ඇසු ධර්මය තමන්ගේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙනවා. තමන්ගේ ප්‍රඥාවක් බවට පත් වෙනවා. එය එහි ඇත්ත නැත්ත තමන්ට තේරෙනවා. සැකේ නැති වෙනවා. එතෙක් අපිට සැකේ තියෙනවා. කොච්චර භක්තියෙන් අපි පිළිගත්තත් හිතේ සැකේ තියෙනවා. ඊළඟට සැකේ නැති වුණු තැන ඇත්තයි කියා මුළු හිතින්ම මුළු හදවතින්ම සමස්ත ආධ්‍යාත්මයෙන්ම පිළිගත්තාම මුළු ජීවිතේම ලෑස්ති ඒ අනුව වෙනස් වෙන්න. සරාත ධම්මේ ඒ අනුව ජීවත් වෙන්න ලෑස්ති වෙනවා. කොයි අනුවද කොයි ආකාරයකද අර අහපු විදිහට නෙමෙයි. ඒ අහලා තමන්ගේම අත්දැකීම් එක්ක කල්පනා කරලා තමන්ගේම ජීවිතයේ තුලින් එහි සත්‍ය අසත්‍යතාවය දුටු විට අන්න ඒ මොහොතේ ජීවිතයට තේරුනොත් මේක තමයි ඇත්ත අන්න ඒ මොහොතේ ජීවිතය ලෑස්ති වෙනවා ඒ අනුව හැඩගැහෙන්න වෙනස් වෙනවා එතෙක් අහන එක එකක් ඥානය තව එකක් අපේ හිත වෙනම පැත්තක ජීවිතේ තවත් පැත්තක මේවා හතර පැත්තක අහන කියවන දැනුම එක පැත්තක අපි හිතන විදිහ තව පැත්තක අපි ජීවත් වෙන්නේ ඔය දෙකටම වැඩිය වෙනස් විදිහට ඉතින් හැමදෑම ඉන්නේ එකම පුද්ගලයා. කොච්චර බණ ඇහුවත්, කොච්චර බණ පොත් කියෙව්වත්, කොච්චර භාවනා කළා. ඉතින් ඒ නිසා සමහරු අහනවා මෙච්චර බණ කියන රටේ ඇයි වෙනස් වෙන්නේ නැති මිනිස්සු. අපි අහන විදිහ වැරදි ඒක. අපි ඒ පිළිබඳව ඒ ඇහුවට පස්සේ තියෙන ක්‍රියාමාර්ගයේ අපි යෙදෙන්නේ නැතුව ඒ නිසා අවසාන වශයෙන් කල්යාණ මිත්‍රවරුනි මේ ප්‍රයෝජනෙ ගන්න අපිට හැමදෑම මේ අවස්ථාව ලැබෙන්න මේ අවස්ථාව කියන්නේ බණ අහන්න විතරක් නෙමෙයි ඔය වැඩ වැඩි වෙයි හිතන්න වෙලාවක් නැති වෙයි කල්පනා කරන්න වෙලාවක් නැති වෙයි කල්පනා කරන්න තව තව ප්‍රශ්නෙයි නිකම්ම ජීවිතය ගෙවිලා යයි වෙනස් වෙන්න කාලයක් ඉතිරි වෙන එකක් නෑ. ඒ නිසා උපරිම ප්‍රයෝජන ගන්න.